One, twenty, and billion. ඕයි. ඒක උඹ කොහොම කිව්වත් මේක උඹට උසාවියට එන්න කියලා කියන සිතාතියක් නේ. <laughs> මට අමාර්ෂය අමුකාලා. එහෙම නැත්නම් අත්ත නරකාලා. එහෙම නැත්නම් කුඩු ගහලා. මට කවුද සුතාසියවන්නේ උසාවෙන්ද කියලා. බල කොහෙද මිනිහ මට උගන්වන්නේ මේ බලපංකෝ. මේ මොකද්ද තියෙන්නේ ආණ්ඩුවේ ලාංඡනය. ඔය මේ ගහලා තියෙන්නේ මොකද්ද? අමන්. සමන් Taman කියන්නේ පීසයගේ පුතා. එයාට උපය එකක් තමයි මේක. අමාර්ෂයෙන් නිකම් බහූත දොඩවන්න එපා. මට කවුද මීරියාගේ නඩු දාන්නේ? නිකම් බොරුවට උඩ පයින්න බඩාලි. මමත් හුඟ කාලයක් උසාවිය ඇස්සේ හිටිය මිනිහෙක්. Taman කියන්නේ නමක් නෙමෙයි. හිතාසිය. මේක ආගනින් ජාලි. In the magistrate court, accused. පොල් ජාලි නොහොත් වන්සොත්. ඇකුස් කියන්නේ මොකද? විත්තිකාරය. විත්තිකාරය. මට ලබන්න <laughs> අමාර්සයගේ මොලෙත් ජපන් මැලවියා වැදිලා ඇති. පන්නට ඇති ආදරයකෙක් නම් මට නඩු දාන්නේ නැහැ. එහෙමනම් ඉතින් බස්නාහිරෙන් ඉරපායයි. ඇද මේක ආගන්නේ මිනිහෝ නිකන් පිස්සු දොඩවන්නේ නැතුව. මේවා ඉංග්‍රීසි. You are hereby request to appear in court on the 30th February of the year 1988. ආ ah, බට උසාවියට එන්න කියලා කියනවා ඒ දිනේට. මොන ඉංග්‍රීසියෙන් කිව්වත් වෙන්න බෑ. අපබ්‍රංශ නොකිය ඉඳින් මිනියෝ. මට උසාවියෙන් දෙයි කියලා මේකේ තියෙන්නේ. මට උසාවියෙන්ද අමාල්සයාගේ ඔළුව අත්සත් ගහලා තමුසේ මම කවුද කියලා දන්නවද? තමුසේගේ වයස බලලයි මම නිකන් ඉන්නේ. ඕ! <laughs> එන්නේ අපේ ඉංග්‍රීසි මාස්ටර් අපි අහමු ගයාගෙන් බලන්න මගේ වචනේ පොත කියලා බලන්න. යන්කෝ. මාස්ටර් මං කවුද කියලා දන්නවද? මම වංශර්. හරිද? මම වංශර්. මම නෑ සර්. නෑ කතාව නෑ කතාව අහනවා. මම මේක බලාගන්න. මොකක්? මාස්ටර් එක්ක කතා කරලා මෙන්න මේක කියවන්න. කියවන්න. මොකද්ද ඔය තේරුම? කියවන්නකෝ බමුණා වගේ බලලා ඉන්නේ මේක කියවන්නකෝ. කියවන්නකෝ. කතා කරන්න එපා මම වංශත් වචනයක් කතා කරන්න එපා. කියවන්නකෝ. කියවන්න. ආයෙ බලන් ඉන්න බමුණා වගේ කියවන්නකෝ මේක. සමන්ස්. මයි ගෝඩ්. පහ බරපතල වැඩක්. සමන්ස් නොහොත් සිතාසිය. කවුද පොල් චාලිනවත් වංශත් කියන්නේ? මමයි චාලි. ඇයි මොකද කියන්නේ? මොකාට දෙන්න හදන්නේ? ඈ මොකද කියන්නේ? මොකද කියන්නේ? මේක මම තෝරලා දෙන්නම්. හැබැයි කලබල නොකර ආගෙන ඉන්න ඕන. ඒවා මා භයානක දේවල් වැරදිලා ගියොත් මමත් ගස්. ඉවරයි. තමසෙට මේකෙන් උසාවි එන්න කියලා තියෙනවා. මට උසාවි? එහෙනම් මම ඔළුවෙන් හිට ගන්න ඕනේ. උසාවි වල ඔළුවෙන් හිට ගන්න බෑ කකුල් දෙකෙන් මිසක්. තමසෙට තේරෙන්නේ නැත්තම් තෝරලා දෙන්න කලින් ඉන්නවා පොඩ්ඩක්. you are required to appear in court to answer charges. Ah, appear in court. උසාවිය යනකොට මතක් කරලා කෝට් එකක් දාගෙන ඵලයක්. නෑ නෑ නෑ කෝට් කියන්නේ උසාවිය. එතකොට නම්බර් 27 ගල්බමු නමාවත. කවුද නම්බර 27 ගල්බමු නමාවතේ ඉන්නේ? ඔව් මම තමයි. මම තමයි නම්බර 27 ඉන්නේ. වෙන්න කියන ඕන ගණන්කාරයෙකුට ඒක බල්ලෙක් පියාඹ බලන්නේ මම ඉන්න වෙලාවට අපේ ගේ උඩින්. හරිද? දැන් මේ මොකද මෙයා මට චැලෙන්ජ් කරන්න හදන්නේ? මම මේක තෝරලා දෙන්නයි හදන්නේ. පොඩ්ඩක් අහගෙන ඉන්න මං දඟලන්නේ නැතුව. මාසොන් ඔන්නෝක කියලා දෙන්න. මේ තියෙන්නේ ප්ලේන්ටිෆ්. ෆැමිලි කරු. ෆැමිලි කරු කවුද? L William. ඔය තියෙන්නේ. හරි, කඩේ විලියම් කාර්යනේ. එයා තමා ප්ලේන්ටිෆ් ෆැමිලි කාර්යය. ප්ලේන්ටිෆ් විලියම් කාර්යය කඩේ කොහෙද ප්ලේන් තියෙන එක සිල්ලර් බල් කඩයක්. එතනම බොරුවනේ එතනම බොරුව. <laughs> එතනම බොරුව. ඇකියුස් ඩී චාර්ලිස් නොත් පොල් චාලි නොත් වන් ෂොට්. ඔව් හරි. මොකද මාගෙන කියන්නේ? මාගෙන කියන්නේ මොකද? තමුසේ තමයි ඇකියුස්. චූදිතය. තමුසේ චූදිතය. එහෙනම් තමුසේ මොකද? නිකන් කැත වචන කියන්න එපා. හලෝ මේ මම හදන්නේ මේක තමුසේට තෝරලා දෙන්න. මම ඉංග්‍රීසි දන්න මිනිහෙක්. කියන්නේ මාස්ටර්ගේ පප්පත් හොඳ ඉංග්‍රීසි කාරේ. හැබැයි පුතු ඉංග්‍රීසි වැරදුනොත් වැරදුනා. මාස්ටර්ගේ පප්පත් මලේ කිව් අකුරක් උගුරේ ඉඳ වෙලා. <laughs> මේ තියෙන්නේ to eject you. to eject you. eject you. ඒ මොකද්ද? ඒක නිකන් රොකට් එකක් වගේ එකක්ද? සමුසේව ඔය ගෙයින් ඉජෙක් කරන්න යනවා. ඉජෙක් කරන්න, ඉජෙක් කරන්න. මාව මාව මක්කරද? සම්සේ හිතුවා මදි අර මේ තියෙන්නේ ওই black and white ලියලා තියෙන්නේ ටයිප් ගහලා and to eject your wife dotinona මොනවා dotinona කියන්නේ මගේ පවුල. සම්සේ ඒ ගෑණි විතරක් එබගන්න එපා. to eject your wife dotinona ඒ කියන්නේ මේ dotinonවත් dotinonවත් මේ අර මේ eject eject කියන්නේ මොකද්ද මේ මොකද ඒ ගමන් පස්සේ පැටළුනේ ඈ කළ පැටළුනේ තමසේ කලබල කරපුවම මට ඒ වචන වල තේරුමක් මතක නැති වෙන මොලේ අවුල් වෙනවනේ ඒ කියන්නේ ඩොටිනවනවත් වහාම මේ වහාම මේ වහාම මොකද්ද මේ මේ ඉජෙක් කරන්න යනවා මාස්ටර් මේ මේ බලා ගන්නවා මට මොනා කිව්වත් කමන්නේ හරිද මගේ නෝනට විතරක් වචනයක් කතා කරන්න බෑ. ඔය නරක වචන කියන්න බෑ. හරිද? හරිද? ගන්නවද? ඉතින් මලයිලවේ මම මේක කියන දේ තෝරලා දෙන්නේ හදන්නේ. අස්ස එහෙම කතා කරන්න එපා මාස. ඒ අහිංසක ගෑණි. ඒ ගෑණි කවදාකවත් උන් වැරදි කරන ගෑණියෙක් නෙමෙයි. මාස හරි කතයි මාසත් මේ දෙන්න මාස කොලේ බවරි. අසවද. මේ මාස්ටර් තවස දැනගන්න අමාරුසින්ද මම ජීවිත කියලා හිතන්නේ. නැත්නම් වන් ෂොට් එකද? One shot. බලන්නකො හලුව මම පුදුම මිනිස්සුනේ. මම ඉංග්‍රීසි නොදැන හිටියනම් මේ අපහසය විඳින්නේ නෑනේ.